හොඳයි එක බ්‍රහස්පතින්දාවක් මගහැරුණා. ඊට කලින් බ්‍රහස්පතින්දා දේශනා කළේ මොකක්ද කියලා හරියට ඔබට මට මතක වදී. නමුත් මට හොඳට මතකයි අර ස්රෝතයක් ගැන. කය පැත්තකින් ගලා එන ජල්ම ගැන අපි විස්තර කළා. එතකොට ඒ ගලා එන ජල්ම මොනවද මේ ගලා එන්නේ කිව්වොත් මේ දුක් ගලා එනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මොලේ. ඒතොරේ දුක් ගැන කතාවේදී තමයි අපි අර පෙරේත ලෝක, නිරය ලෝක, තිරිසන් ලෝක, මනුෂ්‍ය ලෝක ආදී කතා කළේ ඔය දුක් ප්‍රශ්නේ ඇස්සේ. ඒ පැති වලට සිත පෙරලෙන ආ ඒ දුක් ලැබෙන පැති වලට සිත පෙරලීම කිව්වා ලෝකය. ඒක ඔය පෙරලෙන එක ගලාය නොයි කිව්වා. දැන් මේ දල වශයෙන් කියන්නේ ගලාය නෙවෙයි කිව්වා ඇහින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මොලේ. ගලාය නෙවෙයි කිව්වේ මොකද? කොහටද ගලායන්නේ? දොට්ටද? නැහැ. ඇතුළට. මේ සෑම ගංගාවක්ම ගලාගෙන යන්නේ මහමුදේ. නැතුව මේ මේ වෙන වාතේ මේ අවකාශයට යන්නේ නැහැ. ඔක්කොම ගලන්නේ මහ උදේ. ඒකද ගංගාව ලේ ගලා යන වතුර කොහෙන්ද ලැබුණේ? ලැබුණේ ඌගෙන්මයි ලැබුණේ. කොයි විදිහේ ආ සත්‍යයක් තමයි මේ ගලා යන්නේ තියෙන්නේ. ඒකෙන් ගලා යනවා. මේ ගලා එන දේවල් නැවත දෙනවා තවත් ගලා එන්න. ජීවිතය ඇතුලේ තොමයි. ඒ මොකද්ද? ඇසෙන් ගන්න දර්ශනේ කනෙන් ගන්න ශබ්දේ නාසයෙන් ගන්න ආග්‍රහණය රසය දිවෙන් ගන්න රසය ස්පර්ශයෙන් ශරීරයෙන් ගන්න ස්පර්ශේ මොළෙන් ගන්න කල්පනා මේ ඔක්කොගෙම මේ පාවිච්චි වෙන ආකාරවල හැටියට ඇතුළතයි මේ පීඩාව මතුවේ ඇතුළේ පීඩාව මතුවේ එතකොට මේ ඉන්ද්‍රයන්ගෙන් ලබා දුන්න මේ ඇතුළත අයිතිවාසිකමේ Tamanට රොතුමදින වට්ටමේ සත්‍යයක් විතර උදා වෙනවා. ඒකට ඒක හරියට මූදට ගලන්න වාගේ. ඒකට මූදෙන් නැවත වතුර දෙන එකව අහසට පහසෙන් පොළොවට වැටිලා සංගාවල් හැදේ. ඒකට මේ ස්වરૂපකෝ අපේ මේ නීතිය මේ ක්‍රියාව යටතේ toy ස්වරූපී තියෙනවා කියලා මම කිව්වා. ඒක කියුණා. නමුත් ඒක මේ අංගන්න දෙයක් නෙවෙයි ගත්තා. ඒ කියන්නේ මොකද දැන් ඇසේ තිබෙන අර විවිධ ආකාරවල කාන්දම් ශක්ති හැදිලායි මේ ඇහි ප්‍රසාදය ඒ රූප කලාප වලින් හැදිලා තියෙන්නේ. ඒකේ තියෙන ඒක විහිින්දෙන ඇතුළට දෙන වේ වේගය තමයි අර අපි දුකට හේතු වෙන්නේ. ඇයි දුකට හේතු? දුකට හේතු වෙන්නේ ඒ ඇහි සකස් වෙච්ච කාන්දම් මට්ටම පිළිගැනීමට හෘදවස්සේ තියෙන ඒ જાති. ඒ කාන්දම් ශක්තිය ඇති ප්‍රම රූප කලාප පරමාන්තිය. හරි ඒ වගේ තියෙන මේ කම්පණය වෙලයි සිත පහළ වෙන්නේ. ඒ සිත පහළ වෙච්චාම මොකද්ද වෙන්නේ? ඒ සිතේ තියෙන සිත ආශ්‍රිත භාවයෙන් හැදෙන අනු යමක් බලලා නම් ඒක උනේ දකින්නකොට නම් අන්න රූප කාමයේ ඇති එම මට්ටමේ අනු සකසෙන. දෙලාපියෙක් එක්කා වෙනවා ඒව නැවත ඇහැට එක්කාස වෙන අවස්ථානුකූලව. ඔන්න පිටින් ජලය මුදට මුදෙන් ජලය පිට. ඒ ඒ දෙගොල්ල එක්කාසෙලා ඒ ජලය ජලයේ පැවැත්ම ලෝකේ පැවැත්මට උදව් කරනවා වගේ අපේ මේක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ඒක ක්‍රියාත්මක වෙනවා මොනවද දුක් විඳින ශක්තිය නිෂ්පාදනය වෙවි පීඩා විඳිවි ඔහේ මේ වස්තුව එහාට යන තල් වෙවි තියෙනවා එතකොට මේ දුක් නැති කරන දුකක් නැති ජීවිතයකින් මේ අපේක්ෂා කරන්නේ ඒ කවුද ඒකට ඒක නැතිකරන්න රහස ඒකේ රහස. ඒ පීඩා සංවිධාන වෙන රහස දැනගෙන ඒක අස්ක්‍රීමි ක්‍රමය දැනගන්න තුරු කරන්න බෑ. ඒත් දැන් මේ ගලායන හය පැත්තකින් ගලායන අර විදිහේ දුක සංවිධාන වෙන්නේ මූල ධර්මයේ මොකද්ද? ඒ දුක් හදන දුක් හදන ශක්තිය අපේ ළඟ අභ්‍යන්තරයේ පවතින නිසා. ඒකට ඒ දුක් හදන හැටි කොහොමද යම්කිසි දෙයක් ඉන්ද්‍රියට වැටිච්ච හැටියේ ඉන්ද්‍රිය විසින් නිස්පාදනය කරන තේජසට අනුව වැඩ කරන කාන්දම් ශක්තිය හඳවතේ තියෙන නිසා ඒක වැඩ කරන බව දැන් කිව්වා. ඒ කාන්දම් ශක්තියට ඒ කාන්දම් ශක්තිය ඒ හඳුන්වන නම මොකද්ද? ඒකට කියන්නේ විඥාන ශක්තිය. ඒක තමයි විඥාන ශක්තිය. විඥානයේ නෙවෙයි ඒ විඥාන වීමේ ශක්තිය එතනදී. විඥාන වෙන්නේ කිය මොකද්ද? අර ඒ ප්‍රමාණයට යම් කිසි ස්පර්ශයක් ලැබිච්ච ඇති ඒ ශක්තිය ඒ ප්‍රමාණයෙන් ක්‍රියා කළා ජින්න සත්‍යීම ඒකසක් ඇතිරමතු කරනවා ඔබ තමයි මේ අදුකේ. ඒකේ විඥාන ශක්තිය ඒ ක්‍රියාත්මක වුණ හැටියේ වෙන්නේ මොකද්ද? ඒ විඥාන ශක්තිය නිෂ්පාදනය කළ පැත්තට අපේ සිතුවිලි යොමු වෙනවා. ඒ පැත්තට යොමු වෙනවා සියල්ල ඒක ගැන ක්‍රියා කරන්න ඒ ශක්තිය ඒ පැත්තට යොමු වෙනවා. යොමු වෙනකොට වෙන්නේ මොකද්ද? මේ යොමු වෙන්නේ කියන අවස්ථාවේ මුනේ මොකද්ද? අර කම්පණය වෙච්ච අර කාන්දම උසුලාගෙන හිටිය අර පරමාණු ක්‍රියාකාරීත්වය ඒ වෙලාවේදී සම්පූර්ණයෙන්ම කම්පණය වෙනවා මේ කැඩෙන බින්දෙන ඒ බින්දෙන එකට කියන්නේ මොකද්ද ඒ බිඳීම සඳහා දෙන වේගයට කියන්නේ මොකද්ද? නාම කිව්වේ එකයි නැමෙනවා කිව්වා. නැමෙන එකේ මොකටද? අර නිමිත්ත දිශට එකත් එක්ක සම්බන්ධකම. එතකොටම වේගය වැඩි වෙලා මේ පරමාණුව පුපුරනවා. පුපුරපු හැටි ඒකේ තියෙන. ඒකේ තියෙන සියලු තේජස් වේගය නිකුත් වෙලා තමයි මේ සිතේ කියන එක ක්‍රියා කරන්නේ. සිතේ කියන්නේ ඒකටයි. අනිත් පැත්තෙන් කියනවා. දැන් එක පරමාණුවක් නෙමෙයි පුරු පුපුරන්නේ ලක්ෂ ගණන් පරමාණු එක වාරයකට පුපුරනවා සිතක් පහළ වෙන්නේ. ඒතකොට ඒ සියල්ලගේම අර කාන්දම් මට්ටම තිබිච්ච නිසා ඒක තුලින් දෙන වින්දනේ ඉතා දුකක් වුණා. එතකොට ඔයක තමයි නිරන්තරයෙන් අපේ ජීවිතේ ගලාගෙන එනවා කියන්නේ. ගලාගෙන එනවා කිව්වහම අපි විඳවන්නේ ඔකෙන් කිව්වහම අනිත් පැත්තෙන් හරි. එතකොට මේ ශස්ත්‍රකරු මේ අජිත් කියන ශස්ත්‍රකරු ඊට පස්සේ බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ ඔය කියන ස්වરૂපේ ඒකට ප්‍රශ්නේ පිටුනේ ඉදිරිපත් කළේ මෙහෙමයි. ඉතින් බුදුහාමුදුරුවෝ වදාලා අර ඉස්සෙල්ලා ඔය කියන ස්රෝතේ ඔය කියන දුක් తත්වය නැතිකරන්න යොදන්න ඕනේ කියලා සත්‍යයයි ප්‍රඥාව. සිහිය කියන්නේ මොකද්ද? ඒ తත්වය තමාගේ සිතෙන් නිකුත් වෙනකොට ඊදා తත්වය. ඒක දිහ ඒක හඳුනා ගැනීමට අවධානය යොමු කිරීම සිහිය. ඒක කියන්නේ සතිය. ප්‍රඥාව කිව්වේ මොකද්ද? ඒ අවධානය යොමු කළා ඒක සමාජ දැක ගන්න දැනගන්න වටහා ගන්න හම්බෙච්ච හැටියේ ඒකේ ස්වરૂපය ඒකේ සුලමුල ඒකේ හැඩය එතකොට හොඳ නරක ભેදය ඒක ඒ පිළිබඳව ගත යුතු තීරණය මේ ආදී ඔක්කොම අයිති වෙන්නේ ප්‍රඥාව ප්‍රඥාව කියන එකට අයිති කොටස් චක්කු ඥාන පණ්ඩ කොටස් තුනකින් සංවිධානය වෙලා එන්න ඕන ඔය ප්‍රඥාව කියන්නේ. ඒක තේන්න ඕන, හරි වැරදි තේරෙන්න ඕන, ඊළඟට නිවැරදි තීරණේ පිළිබඳව දැනෙන්න ඕන. ආ එතකොට අර අපි කියමු එක දේශ සිතක් ආපු අවස්ථාවක් ගන්නවා උදාහරණයක්. නිදසුනක්. අරගෙන දැන් මෙයා. ඒ ද්වේෂයෙන් පෙළෙන වෙලාවක්. දැන් සිතෙන් ඒකම වර්ධනය වෙමින් පීඩා ලැබෙමින් ඉන්න වෙලාව. දැන් මේ එක ස්රෝතයක්. එතකොට දැන් මෙතෙන්ද සිහියයි ප්‍රඥාව යෙදීමේදී මෙහා මේකෙන් ගැලවෙන්නේ ගැලවෙන්න ලැබෙන උදව් මොකද්ද? කොහොමද ඒක ගැලවෙන්නේ? කල් කියන්නේ එතකොට පළවෙනි අදිය පළවෙනි උදව්ව ලැබෙන්නේ සිහිය. ඒ ද්වේෂය නවත්ත ගැනීමට පළවෙනි උදව්ව ලැබෙන්නේ සිහිය. ඒ මොකක්ද? ඒ ඒ ද්වේෂය ආවේ යම් කිසි නිමිත්තක් එක්ක Tamange සිත සම්බන්ධ වෙලා ඒ නිමිත්තේ රුව හැඩ පැවතුම් ආදී බලන අවස්ථාවේදී මේ ද්වේෂය ඊට අනුමතය ගෙනෙන විරුද්ධත්වය. ඒකට දැන් පළවෙනි මේ වෙම්ම සමාජයේ දුකින් නිදහස් වීමට ලැබෙන පළවෙනි උදව්ව සිහින් ලැබෙනවා කියන්නේ දැන් එයා නිමිත්තට යොමු වෙලා හිටපු පුජ්‍යලයා දැන් යොමු වෙනවා එයාගේ හිත දෙසට. දැන් දැන් නිමිත්තෙන් අයින්. දැන් උනේ මොකද්ද? ඉන් එහා ද්වේෂේ නැගින්නේ. මොකද දැන් නිමිත්තේ ආශ්‍රයක් නැහැ. දැන් මෙයාට ඕන මේ පෙළෙන එකෙන් නවත්ත නවතින්නයි. ඒකට පළමුවෙන්ම නිවිත්තෙන් අස් කිරීමේ උපක්‍රමය බුදුහාමුදුරු පෙන්වුවා. අවධානය යොමු කරපන් සිත දෙස. ඒ සිත දෙසට අවධානය යොමු කරපුවා හැටි ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාව සැලසුරකින් සංවිධානය වෙන්න ඕන. ඒ තමන්ගේ द्वේෂය වැඩ කරන ප්‍රමාණය යට පුළුවන් හැටියට තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ ද්වේෂය సంతානයේ ඒම මේ ආවේ ආවේ මොන හේතුව ආශ්‍රය කරගෙනද කියන එක වැටෙන්න ඕනේ. ඒවා ඔක්කොම චක්කු කියන කොටසට අයිති ඒවා. එතකොට ළමයාගේ නොහික්මුණු ක්‍රියාව නිසා තමන්ද මේක මේ සත්‍යය ඒකත් එක්ක ගැටෙන ගතිය හිතේ ඇවිල්ලා මේ පෙන්ටි ආව කිව්වා එයාට පෙළෙනකොට එයා මොකද්ද මෙතන මේතන ඥාන කියන කොටසින් කරන්නේ හරි වැරදි තෝරන්නේ. ඒකට එයාට හේතුව දිහා බලනකොට පේනවා මේක හරි එක නෙමෙයි මම මේක. මේක මේ වැරදි ක්‍රමයක් ඔස්සේ මං ගිහිල්ලා තියෙන්නේ මොකක්ද? ඒ පුංචි දරුවාගේ දැනීම බොහොම අඩුයි. එයාගේ ස්වභාවය උසයි. එතකොට දැන් මම එයාගේ ඒ වරද යාට පෙන්වීම සඳහා මාගත්ත උපක්‍රමයෙන් වෙන්නේ මොකද්ද? ඒ ළමයා තවත් මුරණ්ඩු වෙනසක් එක ක්‍රියාවක් මගෙන් සිද්ධ වුණා. ඒ ළමයා බය දැනුවා. එයාට යම් යම් පීඩා දුන්නා ඒ අතර මාත් පීඩා වෙනවා. එතකොට දැන් මෙතන මේ හොඳක් කරන්න කියලා සිද්ධ වෙලා තියෙන නරකත් ඒක නිසා ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. අන්න පඤ්ඤා ඥාන එතකොට ප්‍රඥා කිව්වේ දැන් මෙතන ප්‍රඥා ඥානය කිව්වේ එයා තීරණයක් ගන්නවා. ඔවැනි දේවල් වලදී නිසි විදිහට ඒක තියෙන ඇත්ත විත්තේ හිතනම තමයි. ඒකේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන අර කාරණේ තේරෙන විදිහට ඉතු යමක් කරනවා මිසක මේ දඟලලා කවදාකවත් වැඩි කරන්න බෑ කියලා තීරණයක් දුන්න හැටියේ එතන උනේ මොකද්ද? මෙයා මේ ප්‍රඥා මේ සමා විඳපු විඳනේ පිළිබඳව සීල සුලමුල දැනගෙන තමාගේ දෝෂ තමාගේ වැරදිකාරකම දෝෂ தත්ත්වය එතෙන්දි මතකොල්ලා Taman තීරණය කළා එසේ එහෙම ඒ ආකාරයෙන් නෙමෙයි මේ වටි ඉදිරිපත් වී ඉන්නේ. ඒත් දැන් උනේ මොකක්ද? එවැනි නිමිත්තකදී දැන් මෙයා තීරණය කළා තියෙන නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ වැනි නිමිත්තකදී මෙයාට අර ඒ විදිහේ ක්‍රියාවක් දරුවගෙන් කරන අවස්ථාවක් නැවත ගන්නුනේ. ඒ දිහා බලනකොට වෙන්නේ මොකද්ද? අර තම කලින් ඒ පිළිබඳව හිතාපු නිගමනේ ඉස්සරහට යනවා. අපි හැටියේ දැන් යාට කේන්ති ගන්න බෑ. බැරි කේන්ති අරන් ඕවා හරි සාර්ථක නොවන බව යා කලින් හේතු සහිතව තීරණය කළ ඉවරයි. අන්න ඒක නිසා. දැන් එතෙන්දි එයාගේ නිගමනේ එතෙන්ද ඇවිල්ලා අර ළමයාට බලින ගහන දඬුවම් ගන්න වද දෙන්න සියල්ලම කියලා පුතා කියලා කතා කරලා එයා ගත්ත නිගමනේ එතන ඉඳලා ක්‍රියාත්මක කරන්න ඔහුට පුළුවන් වෙනවා. ඔය එක නිදසුනක් ගත්තා. එතකොට අපි යම් තරමක් දුකින් ඉඳලා වෙලාවල් තියෙනවනේ. ඒ දුක් විඳින වෙලාවල් හැම වෙලාවකම පුළුවන් විදිහට දැරි වෙන වෙලාවල් වැඩි ඒ ප්‍රශ්නයක් නෙවෙයි. පුළුවන් මේ. පුළුවන් විදිහට ඒ සමාජයේ දුක ආවේ මේ දුක් විඳින්නේ ගැන මොකද කියලා සමාජයට හැරිච්ච හැටි එයාගේ සිහිය හරි. ඊළඟට ඒක ඒකේ ආපු ආකාරය හොයනකොට නිවැරදි තීරණය දෙන්න තමාගේ නුවණ වැඩ කරයි සමාජ දැනීම එතකොට එතන ප්‍රඥාවයි. එකින් එකට එකින් එකට ওই විදිහ කළ යුතුයි කියන එකක් තමයි බුදුහාමුදුරන්ගෙන් අවසර ලැබිලා ඒ විස්තරේ කිව්වේ. මෙතන අහන්නේ ඊට වඩා ගැඹීර ප්‍රශ්නයක් මෙතෙන් දීපත් කරනවා ඒක තමයි ගිය වාරේ තිබුණේ. මොකද්ද මේ අය මේ බුදුහාමුදුරන්ගේ දේශනාව වලට කම් දීපු අය වාදිතලා ඔය කවුරුත්. උන්වහන්සේගේ ධර්ම මේ ධර්ම සැකිල්ල ඒකෙන් පෙන්වන කාරණා ගොනුව ඒ ඔක්කොම අහලා තියෙනවා. ඒකට මෙයා මෙතින් යහන්නේ අඤ්ඤාතේව සතිකාපි නාම රූපංච වාරිස ඒතම් මේ පුට්ටෝ භූමි සත්‍යේතං පුරුජ්ජති දැන් මෙතන මේ අහන්නේ ඒ වෙලාවට ඒ වෙලාවට එයා නැති කරගන්නා ඒ මෙවුවා මේ උත්සාහයෙන් නැති කර ගන්නා ඒ දුක්ඛය ලබා දීමේ හේතුව. ඒ දුක් ලබා දෙන ක්‍රමය. මෙයා අහනවා දැන් මෙතන අර දුක් ලබා ගැනීමේ ශක්තියක් ගැන අපි කිව්වා. ඒ ශක්තිය තියෙන නිසායි ඒ ප්‍රමාණයට ක්‍රියා කරන්නේ. ඒකද කියන්නේ විඥාන ශක්තිය. ක්‍රියා කරපු නිසායි ඒ දෙකට නැඹුරු වෙලා අර චිත්ත වේගයේ පැත්තට හැරුණේ. ඒකට තමයි නාම රූප කියන්නේ. නාම රූප කියන්නේ. ඒක නියමහනේ ප්‍රශ්නේ මේකයි. ඒ විඥානය. විඥාන ශක්තිය. අවස්ථාව පැමිණි විට ක්‍රියාවටපත් වෙන අර නැනීම රූපණයක් කොයි වෙලාවේද විඥානය නැති වෙන්නේ කොයි වෙලාවේද නාම රූප නැති මේ අහන්නේ මොකද්ද අර මං ද්වේෂය අරගෙන කිව් නිදසුනින් ඕක අපි අවශ්‍යල හොරගන්න ඕන කොහොමද දැන් යම් කිසි කෙනෙක් ඒ අවස්ථාවේ ද්වේෂය ගැන සොයලා බලලා එවැනි සත්‍යයකට තමාගේ සිත නැවත පමුණවා ගැනීම නවත්තා ගන්න. යම් කිසි තීරණයකට බැස්සට පස්සේ ඊට පස්සේ ඒ අර විඥාන ශක්තිය නාම රූප ඒකෙන් නිපදවන නාම රූප කියන හැරෙන යොමු වෙන රුක්මනේ ඒ ගතිය. ඒ අවස්ථාවේදී අර සිහියයි ප්‍රඥාවයි මේ යොදලා ඒක නවත්වගත්තා ඒක නැතික. ඊට මේ නැතිකලයි කියන්නේ නැවත ඒ தත්වයට න්යාය විහිිතපත් කිරීමේ ත්‍රිවිධ සත්‍ය ඒ ක්‍රමයෙන් ඒ ශක්තිය විතරක් ගැන ඇති කරලා. වෙනත් වෙනත් දුක් විඳින ශක්තිය තියෙන්න පුළුවන්. මේ කියන්නේ ඒ ගැන විතරයි. ඒකට මෙයා අහන්නේ ඔතන නෝ ඔතන නැති උනේ. කෝකද ඉස්සර උනේ? නැති වෙන්න කෝකද පහුනේ? ඒ කිව්වේ විඥාන ශක්තියදී නැති වුණාද නැතුව මේවා කොයි වෙලේද නැති වෙන්නේ තනිකර එකපාරට නැති වෙනවද වෙන් වෙන් වශයෙන් නැති වෙනවා කොයි වෙලාවෙ ඔකද කියන ප්‍රශ්නේ ඇහැවි නිකන් නෙමෙයි. ඒ බුද්ධ ධර්මයේ උගන්වන ඒ දුකෙන් නිදහස් වීමේ தත්ත්වය ස්ථීර වෙන මට්ටම් දෙනවා සුරක්. සෝවාන් සකදාගාමි අනාගාමි කියලා ඒ අවස්ථා තුනෙන් ගන්න උත්සාහය තමයි රහත් වෙන්නේ. අවස්ථා තුනකින් මේක කඩවට පස්සේ රාත්‍රා කියලා ස්ථීරත්වයටපත් වෙනවා. එතකොට මේවා මේ ප්‍රශ්නේ අහන්නේ ඒ කියන අවස්ථාවල් වලට මිනිහා පැමිණෙන්නේ එක්තරා උත්සාහයක් යොමු කරමින් ඒක කරගෙන යනකොටයි දැන් ඊට කලින් මේ මිනිහා ඒකට ඒ ඒ தත්ත්වය ගන්න මිනිහා පිළිපදිනවා උත්සාහවත් වෙනවා. ඒ ගැන මහන්සි වෙනවා. මෙයා මේ වෙන මහන්සිය. මෙයා මේ වෙන මහන්සියේ නැවත යාට අර විදිහේ සත්‍යයක් සසරේදී නොලැබෙන්න මේ කියන වෙනස් වීමෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා මේ පුද්ගලයා අහන්නේ. එතකොට අර නියම විද්‍යාව පිළිබඳව මේ දුකෙන් නිදහස් වීමේ විද්‍යාව පිළිබඳව සුලමුල සම්පූර්ණම එලිදරව්. ඒකට ඒක හොඳින් තේරුම් ගන්න යා හැකියි. එතකොට බුදුහාමුදුරුවෝ වදාරනවා ඒකේ තපිරිතුර යමේතම් පඤ්ඤං ආපුච්චි අදිතං දේවදානේ යත්ත නාමංච රූපංච අසේසං පරුද්ධති <coughs> විඥානස්ස නිරෝධේන එත්තේතං උපරිත බුදුහාමුදුරුවෝ කියන ඔබ යම් කිසි ප්‍රශ්නයක් ඇහවන මම ඒක දඟවන්න උත්තරේ මම ඉදිරිපත් කරනවා මේකයි මොකක්ද ඔබ හැම නාම රූප ගැන යාම් නාම රූප ගැන ප්‍රශ්නයක් මොකක්ද යම් කිසි කෙනෙකුගේ සිත දුක් ලැබෙන පැත්තට වැඩ කිරීම සඳහා හැරෙන හැරිල්ල ක්‍රියා කරන ක්‍රියාව නවතින්න මොන විදිහේ ඔය හැරිල්ල නවත්තන්නේ මොන මොන ක්‍රමයේ යටතේද ඒකේ විඥානයේ නාම රූප કોઈ ආකාරයෙන්ද ඒක නැති උදාහරණ වදාරනවා විඥානයගේ නිරෝධේ නාම රූප නිරෝධයේ සිද්ධ වෙනවායි පටිච්ච සමුප්පාදයේ ඔන්න තියෙනවා ඈ පටිච්ච සමුප්පාදයේ ඔන්න තියෙනවා විඥානයගේ නිරුද්ධ නිසා නාම රූපයන්ගේ විරුද්ධ සිද්ධිය. එතකොට මේක වැදගත්ම කෙලේ අප විසින් දත යුතු එදිනින් ඒ ඒ වෙලාවට දැන් අපි කියමු කඩලකාරයා කඩලා හදාගෙන ඇවිල්ලා දැන් මන් දන්නේ ඉස්සර කාලින් කතා කරන්නයි තියෙන්නේ දැන් සත්‍ය දන්නේ නැති ඈ ඉස්සර කඩන ගොට්ටක් සත්‍යයි දැන් hinaවේ සමහර සත්‍ය දැන් නැත්තේ නැහැ එතකොට අර ගොට්ටේ තියෙන එයා වට්ටියේ තියෙන හඩල ඒ ආච්චි විකුණනකොට හැම සතයක් පාසාම උන් දැ ගන්නවා අතට සතයක් එනකොට කඩද ප්‍රමාණයක් ඉවරයි ඊට පස්සේ සත ගාන අර කඩල ගානට යනකොට ගොටු ගාන එයා දන්නවා මගේ ළඟ දැන් කඩල නැහැ දැන් තියෙන සල්ලි දැන් කඩල කතාව නැහැ දැන් තියෙන සල්ලි කතාව අන්න ඒ වගේ. මේ පිළිවෙත් ජීවිතේ දුකින් නිදහස් කරගන්න ලෑස්ති වෙන තැනත්තා ඊට නිසි ක්‍රමය පාවිච්චි කරනවා. අරකට පාවිච්චි කිරීමේ ක්‍රමය තමයි අර අපි කිව්වේ සිහිය යෙදීමයි නුවණින් යුක්ත ප්‍රඥාව දෙන්න පාවිච්චි කිරීම. ඒක සිද්ධ වෙනවා. ඒක කරනකොට අර මං කිය විදිහට අර කේන්ති කිය දැන් මේ බුදුහාමුදුරන්ගේ නිගමනේ තීර ඒකේ උන්වහන්සේ දුන්න පිළිතුර ඔන්න දැන් අපි බල දක ගන්නවා අර කේන්ති කිය තාත්තගේ හිතේ කොහොමද අර තාත්තා අර දරුවාගේ දෙහික්කුණු ක්‍රියාවක් කේන්තියෙන් ආ පිළිගන්න යනකොට එයාට මතක් වුණා මේ බුද්ධ වචනය ආ මේකට මේ කලින් මේකයි ඒතකොට එයා ඒ අවස්ථාවේදී සිත දෙස මට කේන්ති ගිහිල්ලා කියලා එයා හඳුනනවා. ඒතකොට එයා අර ළමයාගෙන් අයින් වෙලා කේන්තිය ගැන කතා කරන හිතන විශ්ලේෂණය කරන පුද්ගලයෙක් දැන් මේ ඉන්නේ. ඒ තාත්තා. දැන් ළමයා අයින් කරනවා. ඊට පස්සේ එයා බලනවා මේ කේන්ති කියන මේ ගැටුම මම දරුවට මම ආදරය කරේ. නමුත් මේ ගැටුම ආවේ මොකද? මේ ගැටුම ආවේ දරුවා පිළිබඳව මම ඇත්ත දන්නේ නැහැ. දරුවා පිළිබඳව බොරු හැඟීමක් මාළඟ තිබුණේ. මම වෙනුවේ. ඇත්ත හිතේ නෑ මම. වැරදි විදිහට හිතේ. මොකද? ඒ ළමයා ඒක කරන්න ඕනේ හොඳ නැහැ කිය. ඒ ළමයා ඒව දන්නේ නෑ. එයා දැනගන්න වයස එනකම් එයාට කියා දෙන්න ඕනේ. මම ඒකලි. ඊට වඩා ඒක හරි නොවන වැඩක්. ඒක නිසා ඒ දරුවාගේ වැරදි කෙරෙන්න තියෙන මාර්ගවල් අහුරන එකත් ඒ කෙරෙනවට ඒකට බය උපදවන්නේ ඒකේ තියෙන භයානිකත්වය තේරුම් ගන්න උපක්‍රමයක් යෙදීමක් පමණයි දෙන්නේ. මම කේන්ති අරගන් කවදක්වත් දරුවෝ හදන්න බෑ කියලාත් වෙච්ච හැටි දැන් මොකද දැන් මේ උනේ අර තමන් ළඟ තිබිච්ච තමන්ට විරුද්ධ යම් කිසි දෙයක් කෙරෙච්ච හැටි කඩම් බැන්නා බැන්නා ගැහුවා කියන ඒ தත්ත්වයට සංවිධානය වෙන සත්‍යයක් එක්ක දැන් මෙයා වෙන જાතියක් ඒකට දානවා. මොකද නෑ නෑ එහෙම පණින්න බෑ. ටිකක් කල්පනා කරලා ඒකේ සුලමුල හොයලා හිමීට ඒක සිතල මතලෝ නෑ. ඉදිරිපත් වෙන්න ඒකත් ඔය තාලෙන් නෙමෙයි. කොහොම ගිහින් කොහෙත්ම හරියන්නේ කියන මෙයා සිතනකොට ඒකට අනුව අර කාන්දමේ තියෙන මහ පුදුම බලයක් ඒ කාමයේ කිව්ව කාන්දුවේ කිව්වත් එකයි. ආමේ ඒ ඒකට ලැබෙන ලැබෙන උදව්වේ හැටියට පෙරලෙන එකක්. මේ කොයි උදව්වද ඒක සිතක්ද බොහොම සුළු දෙයක්ද ලෝකයේ ඒ ප්‍රමාණයට සකස්. දැන් මේ සිටිවිද මේ පුද්ගලයා මේ ආකාරයෙන් තීරණය කරනකොට ඒ ඒකට අනුව අර කාන්දන් සකස් වෙච්ච රූපකලාප උපදිනවා. රූපකලාප උපදිනවා. ඒවා තියෙන්නේ අර මුලින් තිබිච්ච කාලයෙන් අර නිමිත්ත පිළිගන්න විඥාන ශක්තිය නෙවෙයි. ඒ නිමිත්ත ආපු හැටි කල්පනා කරන ශක්තියක් එක්ක හැදිච්ච කාන්දම් ශක්තියක් දැන් තියෙනවා. එතකොට එයාට මොකද වෙන්නේ? මම බුද්ධ වචනේ එහෙම් පිටින් මොකද? ඔපෙලෙදි දැන් මේ පුජ්‍යලයා අර විදිහට සමාජයේ දරුව දෙවෙනි වාරේ අර වැඩේ කරනකොට වෙන්නේ මොකද්ද? අර සමාජ සිිතේ කලින් ඇතිවෙච්ච ස්වરૂපේ කලින් ඇතිවෙච්ච ස්වરૂපේ හිතෙන්නේ නැහැ දැන්. ඒ හිතෙන්නේ අපි නෙවෙයි ඒ හිතුවේ. අර මුලින් ඒ විදිහට හිතන කාන්දන් ශක්තියකුයි අපලන් තිබුණේ. ඒ කාන්දමේ ශක්තියයි ඔය වැඩකලේ උහුලන්න බැරි වෙන්නේ. ඒ කාන්දමයි අපි ඒ කාමයයි අපි වෙනස් කරේ කල්පනා කරමින්, සිතමින්, හරි විදිය කල්පනා කරමින් අර කලේ මොකක්ද? අර විදිය කාෂ්ඨක මොට්ට කිසි තේරුමක් නැති ඒව අනුව නොහික්මුණු තාලෙන් ක්‍රියා කරන කාන්දමක්. හික්මුණු තාලයට පස්සේ. මොකක්ද දැන් මෙතන හික්මී? එහෙම යමක් කොන්නකොට ඒකේ සුළු මුල බලන ටිකක් ඉවසුම් දෙයි. ඒක හොඳ Tamanda හිතෙන්නේ නැති විදිහට අනිත් එකාට හිතෙන්නේ නැති විදිහට සංවිධාන කර කරන්න එක්තරා නිදහසක් ලබා නිදහසක් දෙන කාන්දමකී දැන් තියෙනවා. කාමයක්. එතනදීන් සකස් කළා. ඒක තමයි විඥාන කියන්නේ. ඒකට අර දර්ශනේ වැටුණත් එක්කම මෙයාගේ වැඩ කරන්නේ මොකද දන්නේ දරුවා එහෙම කරන්නේ ඇත්තේ. කියලා නිවිසන් කියලා අපෝයි පුතාව කරන්නේ නෑ. මඩ නාන්න හොඳේ නෑ. හොරි හැදෙනවා කියලා. නිත් නිත නියම විදිහට ඒක සංසුන් කරේ තමස්සන් තමනුස්සන් සිල්ලේ දරු ඒ විදිහට කම්පණය වෙච්චාම නැවෙන රූපණය වෙන එක නැති. ඒන් ලැබෙන දුක් ප්‍රේමයක නැති වෙනකොට අර ඒන් ලැබෙන පීඩාව නැති එතකොට දරුවෙකුගේ එක ක්‍රියාවකින් තාත්තා කෙනෙක් විඳින්නා වූ එක જાතියක දුකක් ඔතනින් ඉවරයි. එතකොට අපි අහනවා මේ විද්‍ය මේ මේ මේ තරුණයාත් අහලා තියෙනවා දැන් අපි ඒකම ඉදිරිපත් කරනවා. එතකොට ඔය නැවත වාරයක් ඕක මොකක්කෝ විකෘති වෙලා. නැවත වාරයක් අර ආන්දම හැදෙයිද? ඒකත් ප්‍රශ්නයක්. නැවත වාරයක් ඥාන කලින් දුක් දුන්න ඒ පීඩාදායක මේ තත්ත්වේ නැවත හැදෙයි. කිසි දවසක. ඉවරයි. හැබැයි දරුවෙක් වෙන්නේ. එච්චරයි. ඒක අමුත්ත දරුවෙක් වෙනුවෙන් ඒ වයසේ. ඒ වයසේ ඒ ආකාරයෙන් අවස්ථාවකින් මෙයාට වෙන්නේ මොකද? පොඩි එවුන්නේ මොනව කරන්නද? කියලා නිකන් ඉන්නවා වගේ පේනවා. හැබැයි සමහර විට ඒ ළමයාට ලාභ తీරනේ සමහරට නෝනට ලාන්න බැරි වෙන්න පුළුවන්. ඇයි? ඒ නෝන ගැන එහෙම හිතලා නෑ අපි. එයා හිතලා නෑ. දැන් දරුවා ගැන විතරයි හිතලා ඊට වැඩ කරන විඥාන කාන්දන් ශක්තිය විතරයි මේ සකස් කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් පේනවා මේ ලෝක ධාතුවේ හැම අපි ඇසුරු කරන හැම එකක් ගැනම හිතලා තීරණ දෙන්න ඕනේ. ඇයි අපි මේ දුක් විඳින්නේ ඒවා ආශ්‍රය කරලා හිතලා තීරණයක් දීලයි. ඒ තීරණය අපිට දුක් දෙන්නේ දුක් දෙන්නේ දැන්. ආවල් එක්කන මෙහෙමයි. ඒ අපි දීපු තීරණය. ඒ මිනිහා එහෙම නොවනකොට කේන්ති. එතකොට ඔය එයා එහෙම නෙවෙයි කියලා හිතන දර එනකන් දුක් විඳින්න ඕනේ එමිණියාගේ වැඩවල. යම් කිසි දවසක යාට බාහිර කෙනෙකුගේ ඒ පැවතුම් වල ඔයා ඔහොම හිටියට ඕක දැන් ඔහොම හිටි ඔයාගේ තව ටිකක් කල් යනකොට මොනෝ වෙයි දන්නේ දැන් හොඳයි කියලා විතරයි මං කියන්නේ පස්සේ හොඳයි කියලා මං කියන්නේ දැන් හොඳයි කොහොමද ආද එයාට හොඳයි මට ඇජෝලක් ඕකේ නැහැ. කියන අර තීරණ. මට හොදක් කියන්නේ කොහොමද? ඒක ගැන මට හොදක් වෙන විදිහට හිතන්න දැනගත්තොත් විතරයි මට හොද නැතුව මේ ලෝකෙ කිසිවකින්වත් මට හොදක්. ඈ කොහොමද? හා ඒ හදාපු එක නැවත කිම්ප වෙන්න පුළුවන් කියලා. එහෙම වුණා නම් එහෙම කිව්වනම් එදා මම වැරදි කියලා කියනවා මිසක මේ ඈ දැන් හරි එදා මම නිර්දෝෂයි කියන්නේ නැහැ නමුත් මට කියමුණාද දන්නේ නැහැ මම කියන්න නම් කැමති නෑ ඒක. ආ හොඳයි. මට ගානවා නැවත වරක් පුජ්‍යලිය. මේ සමූහයෙන් පිටද? ආ. හොඳයි ඒක අපි එහෙම කියනවා නම් ඒ පොතේ කුරුටු ගා ගන්න ඒක නෑ. ඒ නිමිත්ත දැක්ක හැටි ඒ හිත පහළයි. ඒකයි ඒකයි. අර සමහර අයට එහෙම හිතපු අය සංසාරේදී එහෙම හිතපු නිමිති තිබුණා. ඒක නිසා බුදුහාමුදුරුවෝ රහත් වෙන්න බැරුව කල්පනා කර කර ඉන්නකොට බුදුහාමුදුරු වහන්සේ මෙයා කොයි ගැනද මේ අනිත්‍ය හිතලාද අන්න එක්කෙනෙකු දුන්න රෙදි කෑල්ල ඒ මොකද රෙදි කෑල්ලක් අරගෙන අනිත්‍ය හිතලා තියෙන එයාට ගෝණි පඩම්කුවක් දුන්න නම් කවදක්වත් බෑ මේ රහත් වෙන්න ඒ සිත මතුවෙන්නේ නැහැ අර රෙදි කෑල්ල දැකලා මේම අතුල්ලන කොට අර හිත බලන්න ඒ මැකිච්ච නැති සම්බන්ධ කරලා මේක සම්බන්ධ කරලා අපේ වෙන එක නෙවෙයි වහන්සේ. අවස්ථාවක් විදියට අපිට දෙන්න පුළුවන්. පස්සේ අපට ඉලෙක් හද ගන්න පුළුවන් පොඩි ඒක. පොඩි එක. ඔව් මේ බලන්න බටලෝනෝනේ ඒකනේ මම ඉක්මනට අයින් වුණේ. ඔව් අතේ කරගන්න ගියොත් මේ කියන්නේ නැහැ. ඉතින් මම වැඩි කාර්යයක් වෙච්චා ලේසි. හොඳයි. එහෙම කියවෙන්න බෑ. දැන් කියන්නේ මේක මේ විද්‍යාත්මක මේ මේ පාරක් ඔස්සේ මේ ධර්ම විග්‍රහය යන්න ඕන. එකක් වෙනස් වුණොත් විකසන වැඩි. ඒක නිසා ඒක අපි හිම කියමු මේ නිමිති එක්ක සංකලේ සම්බන්ධිනේ ඒකෙන් නරක වුණාට තව එකකින් නරක. ඒකෙන් හොඳ වුණාට තව එකකින් නරක වෙන්න පුළුවන්. දැන් දරුවා ඉදිරියේ තේන් දින ගන්න තාත්තා සහෝදරයා ඉදිරියේ යකෙක් වාගේ දඟලන්නේ. ඒ මොකද අර ඒ සහෝදරයා ගැන එහෙම හිතලා නැහැ. ඒක නිසා මේ ඔක්කොම අපි ඒක තේරුම් ගන්න ගමු. මේ ඔක්කොම පොදුවේ මේ එකින් එකට ජේමිස් සයිමන් යහෝනි දෙපහානිස් ඔක්කොම හදන්න බැරි නිසා ඔක් කරන්න ගිය ගහක් තේකන් නිසා උන්වහන්සේ පෙන්වා පහසු ක්‍රමය මොකක්ද මේ ලෝකේ හැමදේම නිත්‍ය බවදින්නේ නිතර දූෂණය වෙනවා ඒක නිසා තමාට ඕන විදිහට බලාපොරොත්තු වෙන්න අනාත්ම බලාපොරොත්තු වෙන්න බලන්න අන්න ඒක ආශ්‍රය කරගෙන යම් කිසි කෙනෙක් ලෝකීය දේ එක්ක තමාගේ සිතුවිලි සම්බන්ධ කරනකොට අර එකින් එකට එකින් එකට වෙන් කරන එකට වඩා පහසු ක්‍රමයේ පහසු වේගයකින් මේක දියුණු කරන්න පුළුවන් නිසා උන්වහන්සේ පහසු ගමන් ක්‍රමයක් දුන්නාට දුන්නා. එතකොට අපි ඔතෙන්නේ එන්නේ දැන් අපි කියමු දැන් මෙතන මේ මාත්‍රවාදී දැන්. ආ ලෝකයේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්මයි රූපං අනිත්‍යං දුක්ඛං අනාත්මයි ඔය කියවන නිවන් දකි නෑ. ඒක නෙමෙයි මෙතන පෙන්නන්නේ. අර විදිහේ සමාස ලැබෙන හැම එකක් එක්කම අර විදිය සිතමින් යන එක්කෙනාට මේ හැම එකම පේන්න පටන් ගන්නවා හැම එකක්ම මා හිතන විදියට නිත්‍යව කියන්න බෑ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ ඒකේ වෙනස් වෙන සත්‍ය තියෙන නිසා. හැදිලා තියෙන වෙනස් වෙන්නයි. ඒක නිසා මොකක් ගැනවත් මා බලාපොරොත්තු වෙන්න නරකයි මට ඕන විදිහේ කෙරෙන්න කියලා ඒකේ තියෙන්නේ ඒකට ඕන විදිහට ක්‍රියා කරන ශක්තියයි ඒකේ ශේ කරා මරදී ඒ ලැබෙන විදිහට පිළිගන්නයි කියලා අර විදිහේ පිළිවෙත් දකින පුජ්‍යයාගේ සිතේ අස්සෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳට මේ පැහැදිලි කරලා දකින්න පුළුවන් නුවණ මතුවෙනවා. එතකොට ඒ නුවණ මතුවෙච්චාම අර බුද්ධ වචنين කියපු අර අනිත්‍ය දුක්ඛ අනාදින සිතෙන් පිළිගන්න මෙයාගේ යම් කිසි අත්දැකීම් රාශියක් ඇතින් යොදවලා කරනකොට මේ ඒ ගැන හිතනකොට ඒ කාන්තේ මාර්ග පිළිගන්නා ගතියක් එනවා. එකපාරට නෙමෙයි. ඒක ක්‍රමයෙන් වෙන වැඩක්. මොකද අපි නරකුණේ ක්‍රමයෙන් නිසා අපි හොඳ වෙන්නේ ක්‍රමයෙන්. එතකොට දැන් මේ අජිත අහපු ප්‍රශ්නෙට පිළිතුර දෙන බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ වදාලා අර විඥානේ නැති වුණොත් නැති වෙනව සමතෝ නාම රූප නැහැ. තොට විඥානේ නැති වුණොත් නාම රූප නැහැ කියන මේ නීතිය යටතේ තමයි යම් කිසි කෙනෙක් යම් කිසි දවසක සදා කාලික වශයෙන් කවදාකවත් නිරය പ്രേත ඒවා වූ තිරිසක් ඔය කිසිම දුක්ඛතාවයකට යන්නේ නැහැ කියන සෝවාන් උනේ කියන පදවිය ලබන්නේ ඔන්න ඔය නීතිය යටතේ. ඒ මොකක්ද? යම් කිසි දවසක මේක යම් කිසි දවසක අර පුද්ගලයා තමාගේ ජීවිතය තමාට ඕන දේ සිදුවෙන්නේ නැත. ඒ ඒ ධර්මයන්ගේ ස්වභාවයන්ට අනුව ඒක කෙරෙනවයි කියලා යම් කිසි දවසක මිනිහ හිතන මට්ටමට ආව. කවදද මට්ටමට එන්නේ? අර තාත්තාවම අපි ආපහු ඇදලා ගන්න. තාත්තා පුතා ගැන හිතේ මට ඕන විදිහට මම හදන්න ඕන. මට ඕන ක්‍රියාවල් කරව ගන්න ඕන. මේ ඔක්කොම තාත්තට ඕන විදිහට කරව ගන්නයි තාත්තාට තරම් ගෝරනාලු ගොලේ. නමුත් හැමදාම අර ඒ ඇත්තන්ගේ හැසිරීම උන්ට පුළුවන් විදිහට උන්ද හැඟෙන විදිහටයි කරන්නේ. ඉතින් ඒ ගැන නිතරම සිතමින් කල්ගත කරන ඥානාන්විත පියාට හිතෙනවා. අවදාකත් අපි හිතන විදිහට නෙවෙයි ලෝක වැඩෙන්නේ. ඒ ඒ වස්තුවේ තියෙන ධර්ම වල හැටියට. මගේ ධර්ම වල හැටියට මට අයිතිවාසිකම් සකස් ඒ වස්තුවේ තියෙන ධර්ම වල හැටියට ඒ ක්‍රියා කරන. ඉතින් කිසිම වස්තුවකට දැන් තවත් එකක් එක්ක මෙහෙම විය යුතුයි කියන්නේ මොකද? ඒ එහෙමනම් එහෙම විය යුතුයි නම් ඒ කුජලයා ඒ ක්‍රියා කරන ධර්ම ටිකත් එක්ක අසුකල එතෙන් ගිල්වන්න ඕන. එහෙම ගිල්වන්න පුළුවන් යමක් ඉන්නවා. එයා ඔක්කොම ගිල්වලා හවලා ඊට පස්සේ ආ මේව කරපම් පුතේ කිව්වම කරයි. ආයිත් නැහැ. මොකද ඒවා කොන්න ධර්ම තාත්තා ගිල්වලා. නමුත් මොන ධර්ම තියෙන මේ ධර්මයේ මේ ලැබුණි කියලා තාත්තා දන්නේ නැහැ. ඒ නියදාව තියෙන වෙනම වටවරුවක් ධර්ම. ඒ වටවරුවේ ඇති මේ නියවැරද. තාත්තා මෙතන බලාපොරොත්තු වෙනවා මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කීකෝරු වෙන්න ඕන අර ඔකට මේවා ගැන හිතලා හිතලා හිතලා තාත්තට යම් කිසි දවසක තේරෙයි ඒ ඒ ධර්ම වල හැටියට ඒ ඒ වස්තු වැඩ කරන්නේ අපට ඕන විදිහට. ඔය මොකද්ද ආයේ කරන්නේ? ඔව් අවවාද දෙන්නේ ඒ ළමයාගේ තාත්තගේ ප්‍රයෝජනයට නෙවෙයි. අවවාද දෙන්නේ ඒ ළමයා ප්‍රයෝජනයට. තාත්තගේ ප්‍රයෝජනේ දැල්වොත් මෙතන විනාශයි. ඒක බලලා තමයි මේ අවුල හැදුනේ. නමුත් ඒ වෙලාවේ මේ දරුවා ඔව්ව කළොත් අමාරු වෙනවා. ඒක නිසා පුතේ ඔව්ව කරන්න එපා වුණා නැත්නම් ඔබ අමාරු වෙන්නේ. හැබැයි උඹේ ওই වැඩවලින් මම අමාරු වෙන්නේ. ඒක මට අයිති නෑ. උඹ අමාරු වෙන නිසා උඹව බේරන්නේ මම මේ කියන්නේ කෙනෙකුට ඒ තාත්තා සංධානේ හොඳට මෛත්‍රිය දිනනවා හොඳට කරුණාව දිනනවා. ඒක එයාට ප්‍රයෝජනවත් වෙනවා. නැතුව මට ඕන විදිහට හදියන් කියන එක නවත්තන්නම ඕන. මේ යහපත සඳහායි මම කතා කරන්නේ. මෙහෙම හැදුනොත් උඹටයි හොඳ පුතේ ඒක නිසා හැදුවා. අන්න ඒක පියෙක් වශයෙන් විතරක් නෙවෙයි ළඟ ඉන්න කවුරු හරි හිම යුතු දෙයක්. ඒක තාත්ක නිසා නෙවෙයි. ඒක ශිෂ්ට උසස් දෙලේ සිතක් ඇති බුද්ධලයන්කින් කළ යුත්තක්. ඒක කෙරෙන්න. ඒක කළ යුත්තක්මයි. දැන් එහෙමනම් බුදුහාමුදුරු බුදු වුණා. බලා ඕන්න තුමන් නැතනම් දැන් ඔයන් කිසි වැඩක් නැහැ. මම බුදු වෙලා මම යනවා කියලා හිතන් තිබුණා නෑ. හොඳ හිත පහළ වුණාට පස්සේ බුදුහාමුදුරන්ට බෑ ඔය කියන උදව්ව ලෝකෙට නොක. ඒකත් ධර්මයේ සත්‍යයක්. අතෝ අපි බුදුහාමුදුරුවෝ කලයි කියනවා නෙමෙයි. ඒකත් සක්කාය ශක්තිය මොකද්ද? ඒත මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සිතතාවට පස්සේ ජීවිතයේ අවසාන හුස්ම හෙළනකම් ලෝකෙට වැඩෙන කර කවදක් අතින්න බෑ. ඒක ධර්ම බලයක්. මෙතන ධර්මයේ හැම ධර්ම ධර්මයයි. ධර්මයේ හැර වෙන කිසිවක් නැහැ ඒ නිසා පුජ්‍යලයක් නෙවෙයි මේවා කරන්නේ ධර්මයේ කියලා වදාළේ ඒක. ඒතර ඒ දෙමෙට ඒ හිතාවට පස්සේ බුදුහාමුදුරුවෝ ලෝකානුකම්පාවෙන් ජීවා රැජිකී වැඩ කළා වගේ අර තාත්තට අර හොඳ මට්ටම වැටෙනකොට අනේ පුතේ අපිට ලොකලට කමක් නෑ ඕව කරන්න එපා උඹලාට හොඳ නෑ කියන අර හොඳ පරාවර්තයක් තාත්තගෙන් යනවා ඒකයි ඒකට කියන්නේ හොඳයි දැන් අර තාත්තා අර විදිහට අර දරුවන් පිළිබඳව හිතලා හිතලා මේවා ඔක්කොම සිද්ධ වෙන්නේ ඔවුන් තුල තියෙන ධර්මවල හැටියටයි ඒක නිසා ඒවා වෙනස් කරන්න. ඔවුන්ගේ යහපත සඳහා වෙනස් කරන්න අපි උදව්වක් දෙනවා විනා අපට ඕන විදිහට ඒවා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒවා නිසිතනට එනකොට කාටත් වැඩක් වෙන විදිහට එලාගේ වැඩ කෙරේ. ඔතන පුජ්‍යලයා වෙනස් කරන්න බෑ. ධර්මයේ වෙනස් වෙන්න ඕනේ කියලා හිතනකොට න්යාගේ ඊ ධර්මයේ වෙනස් කළ යුතුයි කියන තීරණය එනකොට වෙන්නේ මොකද්ද? සක්කාය. සක්කාය. සක්කාය දිවේ ඒ ස්වකීය ක්‍රියාව ඒ ඒ දේවල් විසින් කරනවා ඇති සක්කාය කියන්නේ ඔක ස්වකීය ක්‍රියාව ඒ සිදුවෙන ක්‍රියාව ඊට අයිති ධර්ම විසින් කරන එක ඒ අපේ ළඟ දැන් තියෙන මොකක්ද සක්කාය දිට්ඨිය මිත්‍යා දිට්ඨිය ඒක ඒ ඒ ක්‍රියාවන් එහෙම කරන්න දෙන්න බෑ එහෙම පුළුවන් ද අපිට ඕන හැටියට කියන්න ඕන අපි ඛණ්ඩ දෙන්නේ අපි අඳින්නේ දෙන්නේ අපි සියුම් ලෙඩ දුකට බලන්නේ ඒක නිසා එහෙම කරන්න කියලා කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ සෝතිය ක්‍රියා ක්‍රියාශක්තිය හැටියට වැරදි මතයක් ගන්න. උන්ට කොච්චර කන්නද ඉන්න දුන්නත් කොයිතරම් සාතු සප්පායන් කළත් මේ මිනිසුන්ගේ ජීවිතයේ තියෙන ධර්ම වැඩ කරන්න ඕන බුදෝරු ලෝපාලෝනේ ඔය ධර්ම හරිගස්ස ගන්න කියන්නයි. ඉතින් අපිටත් හම්බෙලා ඉන්නවා. ඉතින් අපි කියනවා ඔය පුතේ හරිගස්ස ගන්නේ නැත්නම් හරියන්නේ නැහැ කියලා. නැතුව අපට ඒවා වෙනස් කරන්න බෑ. කියන හැඟීම ගත්ත හැකි අර තාත්තගේ අර සක්කාය ගැන සියල්ල අපි කරනවා නෙවෙයි ධර්මවල හැටියටයි ඒව කරන්නේ ඒ හොඳද හොඳ හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් ඒ හොඳ ප්‍රතිඵල ලබා දෙන ධර්ම සංවිධාන වෙන්න ඕන ජීවිතය ධර්ම සංවිධාන වෙන හැටියටයි ඵලය ලැබෙන්නේ ඕනකමේ හැටියට නෙවෙයි එතකොට එයාගේ මොකද්ද උනේ සක්කාය දිට්ඨිය කරුණේ කියන්නේ ඕකයි හැබැයි ඔච්චර ඉක්මනට කැඩෙනවා නෙවෙයි. කොහොම හිතලා හිතලා හිතලා හිතලා කැඩෙනකන් හිතන්න ඕනේ. කැඩිච්ච දාට සක්කාය දිට්ඨිය කැඩෙනවා. ඒතකොට මේ සක්කාය දිට්ඨිය ගන්නට පස්සේ වෙන්නේ මොකද? ඊ කියන වැරදි මත දරාගෙන නොඑක් නොඑක් ආකාරයේ දරුණු සිත් පහල් කළා. නිරයට යන ශක්තිය. පෙරේත ලෝකෙ උපදින ශක්තිය. ත්‍රිසං අපාය උපදින ශක්තිය කියලා යම් තරමක් දුක් විඳින විනීම සඳහා ඉපදී හැකි තැන් තියෙනවනම් ඒ සියල්ලම උපදින අයිතිවාසිකම සම්පූර්ණයෙන් මයන් ගාව නැති වෙන. ඒ නැති උනේ කොහොමද? ඒ සිත් පහල කරන විඥාන ශක්තිය ඔක්කොම ඒ ප්‍රමාණේ ඒ මට්ටමේ කාන්දම් ශක්තිය දැන් ඔක්කොම නැති කළා පාවිච්චි නොකර අර විදියට සිතලා. ඒකට බුදුහාමුදුරන්ගේ මේ නිගමනේ අර ආභිලන්දාරියට තරුණයාට ඒ කාන්තේම වුණා. ඉතින් ඒ සක්කාය දිට්ඨිය යම් කිසි කෙනෙකුගේ ඒක කැඩුණොත් ඊට පස්සේ කැඩෙන දවස් ධර්ම දෙකක් කිව්වා විචිකිච්ඡා සීලබ්බත පරාම. එයාගේ මොකද්ද සැකයක් නැහැ කියන්නේ. එයා දන්නවා ඊට පස්සේ නම් ඒ දරුණු දුක් නම් මගේ හිතට එන්නේ නැහැ. ඒ මොකද මම එහෙම හිතන්නේ හිතන්නේ නැති නිසා මට ඒ දරුණු දුක් දෙන්නේ ඕන දැනකම තියෙන්න පුළුවන්. කිසි තැනක් මට සැකයක් නැහැ. කිසි ක්‍රියාවක් මට සැක නැහැ. කිසි ප්‍රවත්ම කිසි පුද්ගලෙ මට නැහැ කිසි. එයා එක්ක උනේ මට දුකක් එන්නේ. මොකද ඒ දුක් වශයෙන් සකස් කරලා දුක් සංවිධානය කරන ශක්තිය මම අර සිටිවිලි අර ක්‍රමෙද. ඒ නිසා මට සැප දුකක් එන්නේ. සීලබ්බත පරාණ. දැනෙන්නේ මොකද්ද? කිසි කෙනෙකුගේ දරුවන්ගේ භාර්යාවගේ ආකම්ගේ කාගෙන්ද එයා සැප බලාපොරොත්තු වෙන්නේ. වැරදි මගින් සැප ලැබීමයි සීලබ්බත පරමස් කියන්නේ. දැන් වැරදි මගින් නෙවෙයි හරි මගින් මෙයා සැප ලබනවා මොනවද? එක්තරා ප්‍රමාණයක සැපයක්. ත්‍රිසං සිත් පහල කරගෙන දුක් විඳින්නේ නිරි සතෙක්ගේ අපායින සතෙක්ගේ සිත් මට්ටමේ සිත් පහල කරලා දුක් විඳින්නේ නැහැ. ත්‍රිසනේ ප්‍රේතේ පහල කරන සිත් පහල කරලා දුක් විඳින්නේ ඒ කියන්නේ අනිත් පැත්තෙන් කොහොමද? දරුණු ද්වේෂයටපත් වෙන්නේ නැහැ. අහවල් දෙයක් නැtei කියලා පෙලෙන්නේ නැහැ. ඒ ඒ අවස්ථානුකූලව මත සිද්ධ වෙනා සිද්ධීන් වලට තරහ යන්නේ. අර එහෙම කිව්වහම ඒක ටිකක් ඈත වගේ දෙයක්. සෝවාන් වෙච්ච එක කියන්නේ ඕකයි. ඇඟ පුච්චන, පපුව පුච්චන කේන් කියන්නේ. ඒ වගේම අහවල් දෙයක් නැtei කියලා තොරාංගුලකක ඉන්නේ. සෙදිරි ගගා හොල්ල හොල්ල ඉන්නේ. එහෙමද? එයා දන්නෝ ලැබුණොත් විතරයි පාවිච්චි කරන්නේ. ඒ ලබා ගැනීම මා සතු දෙයක්. ඉතින් ඒක ලැබෙනකන් ඉතින් අපි උත්සාහවත් වෙන එක. නැති නැති වුණා දෙලිල්ල. නෑ ඒක පිළිගන්නවා. ඊළඟට ඒ අවස්ථානුකූලව ක්ෂණිකව ආරල්ල සිදුවන සිද්ධීන් වලට ගැස්සිලි කලබල වෙවි කේන්ද්‍රයල් ඔය තුන අද්විච්ච ඇති මේ මිනිස්සයා කොයිතරම් සැපද දෙවි. ඔය ශෝන්දරු ඔය පුජ්‍යලයට පුළුවන්ද? අර මහත්යාගේ ප්‍රශ්නේ වාගේ එකක් පුළුවන්. ආපහු රෝහන් සෝහන් නෙලා ඔය කවය කරදරේ ගන්න බෑ ආපහු යන්න පස්සට කියන කවදාවත් නැහැ. අර වචනේ අර කිව් විදිය මේ මහත්යා කිව් විදිය හරිනම් සෝහන් වෙච්ච නැත්නම් ආපහු රිවර්ස් යන්න. මේක දෙක සිදුව රිවර්ස් එකක්. කලොත් හරි ගියොත් සම්පූර්ණ ඒකේ හැමිච්චේ. අන්න එවැනි ආගමකුයි එවැනි දර්ශනයකුයි මේ අපි කාටන් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ දර්ශනේ ආශ්‍රේ අපේ ජීවිත පාවිච්චි කරන්නේ. අපි මේ ලෝකේ දොස් කියකි. ආලකෙන්දයි අන්විනායන්තයි ඔක්කොන්ටම දොස් කියකි. මොනවද අපි ඉන්නේ? දුක්. කිසි කෙනෙක් වැරදි නෑ. අපේ වැරදි. මොකද ඒ ඒවා ගැන දුක් නැති වෙන්න හිතන්න ගන්න. දැන් මේ ක්‍රමෙන් පේනවා ඕනම මඩවල. ඒ මඩවල දුක් නොලැබෙන විදිහට හිතන්න පුළුවන් නම් මඩවලක් මඩවලක් හොඳ සත්‍යයක සැප ඇති තැන. ටිකක් මා මේ කියන්නේ ගොහොඩු වෙලා ගඳ ගන්නවා හරි. නමුත් එතන දුකෙන් පෙළෙන්නේ. මඩවලක් හැපෙන් ඉන්නවා. ඔන්න ඔය විදිහේ දර්ශනයක් ලෞතර සම්මා සම්බුද්ධ ඥානන්හන්සේ අපිට දීවදාලා. ඒක අපිට තේරුම් ගන්න ලැබිච්ච ප්‍රමාණයේ හැටියට අපිට සපෙන්න පුළුවන් උත්සාහවත් වෙනකොට එකක් තියෙන්නේ වැඩි කල් නෑ කාට කාටත්. ඉලක්කම් දෙකේ ගණනක් කොච්චර වුණා? ඉලක්කම් තුනේ ගණනක් නෙවෙයි ඉලක්කම් දෙකේ ගණනක් අපට හම් වෙලා තියෙන්නේ. නෑ හුරු හුරු ගන්න. ඒ කියන්නේ එයාට තුනක් හම් වෙලා යන්නේ. ඒකට කමක් නෑ. ඉතින් ඒ ඒක නිසා කාලාන්තරයක් ඉන්න පුළුවන් අපි කියලා හිතන්න නැහැ. ලැබෙන ලැබෙන හැම එකක්ම යුක්ති ධර්ම තමාට අයිති යුතුකම් ඉෂ්ට කරමින් කෑන්දීන් තමාගේ දිනදා දෛනික ජීවිතයට අවශ්‍ය දේවල් කරමින් ඒ කාශ්‍ය මේකත් කෙරෙනවාද කියලා බලමින් ජීවත් වුණොත් එයා මෙලොවත් අප විදියට පල්ලොවත් අප කෙලවරේ අමා මහ නිවන් දක්වා. හොඳයි අද දිවිච්ච දේශනාව කරයි. ඕන ප්‍රශ්නයක් තියෙනවා දැන් අහන්න පුළුවන්. සහතන් වහන්සේලා සමීප තුල ඉන්නත් තියෙනවා. අර දුක් විඳින විඥාන ශක්තිය නැහැ. සැප විඳින විඥාන ශක්තිය දුක් නැති විඥාන ශක්තිය. හැබැයි උන්වහන්සේලා ළඟ කාන්දන් ශක්තිය නෑ විද්‍යුත් තාප රසායන තමයි තියෙන්නේ. හොඳයි ඉතරයි ප්‍රශ්න වෙන්නේ නෑ. දැන් එකකින් පුරුදු වුණොත් හිතන ඒ හිතාපු ක්‍රමය මේ ලෝකේ කොහොමද දැම්මත් දෙදුවා ඒ ප්‍රතිඵලයෙන් තමයි සංවිධානය. මොකද එකක් ගැන හිතලා පුරුද්දක් ගන්න ඕන. දැන් අර කමිනියෙන් මම දැක්කා දවුලවාන්න පුරුදු වෙන්න මේ මුට්ටියක් හූරනවා. ඒ මුට්ටිය හූරලා එක දවසක් මිනිහ රැවුලක් බෑව හැටි. හැම රැවුලක්ම බලන්නේ මේ විදිහට. ඒ වගේ වැඩක් නෑ මුට්ටි හූරලා නම් බෑ. ඉතින් අර පිය හූරලා අර බය හැට යන්න කාගේ හරි මූණක් කොහේ කපලාරි පුරු දෙන්න ඕනේ. ඒක නොකැපෙන්න මේ බාගත්තොත් ඊළඟ කොච්චර රැවුල් ඇල්ලුවත් ඕන හැටි කපලා දාන්නේ. අන්න එහෙම එකකින් තමයි පුරුදේ. හොඳයි. දැන් ඉතින් <clears throat> අපේ මේ <clears throat> ආ මේ විදිහට මේ ධර්මයේ යොමු වෙලා මේ වටිනා විද්‍යාවක් මේ ලෝකේ යටපත් වෙගෙන ගිය විද්‍යාවක් ලෝකෙට අවශ්‍යම විද්‍යාව ඒක නිකන් ගිලා බහැර වලවල් වල නිකන් පාළු ලිම් වල වැටිලා වගේ තිබිච්ච විද්‍යාවක් දැන් සියලු දිව්‍ය රාජ්‍යයන් ඊටෙන් මත වෙනවා ඒකෙන් ප්‍රයෝජන ලබන්න ඉඩ කරලා විතර කියනවා එම නිසා කවුරුත් හිතාගන්න අපි ඉතින් මේ මුළු කාලය තුළදී මේ වයින් ප්‍රයෝජනය ගැනීම වාසනා ශක්තිය අප තුළ තිබෙන නිසා මේකට යොමු වෙලා මේ යම් කිසි දැන සිල්ලක් ලබාගෙන අපටත් ලෝකයටත් යහපතත් සැලසෙන ජීවිත සමස සකස් කිරීමයි අපේ බලාපොරොත්තු වෙන නිසා එහි අගය සලකා ඊට අනුව සතුටටපත් වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථාන වලටත් අපාපැසුරු කරන්නා වූ ස්ථාන වලටත් අධිග්‍රහ සියලුම දිව රාජ සම්භයාමයකින් අනුමෝදන් වී තව තවත් මේ උසස් මේ ක්‍රියාමාර්ගයන් දියුණු කර ගැනීම සඳහා දී ඇති සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍යරාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මව්පිය ආදී සියලුම ඥාති වර්ගයාටත් භූත පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්ටත් මේ ශක්තිය කාන්තයෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන්ති දැටි කරගෙන